මාර්ගයයි ඵලයයි එකවරම උසහස ලැබෙන්නේ. මාර්ගයට එනකොටම ඵලයට ඇවිල්ලා ඉවරයි. හැබැයි ඵලයට ආවයි කියලා දන්නේ ඒක දැනගන්නකොට තමයි ඵලයටපත් වෙන්නේ. ඔබ වහන්සේලා කුඩ නැතුව පාරවල් වල වඩිනකොට වැස්සට අවු වෙලා තිනව නේද? හොඳම උදාහරණය ඒක තමයි. හ්ම්. උන්ටටම තෙමිලා. තෙමිලා අපේ හන්දන දෙපොට සිවුරක් තෙමනද? ඕව හාමුදුරනේ පුදුම විදිහට වැස්සක් ආවනේ. එතකොට අපලන් පොඩ්ඩක් ඉන්න එපා කොයි හරි තැනක. ඉන්න කොයිද අපලන් මේ එකපාරට වැස්සාව මොකවත් නැහැ ඉන්න තැන. ගාක් යට හිටියා එතනත් තෙමෙනවා. ඉතින් බැලුවා කමන්නේ තෙමීගෙන යමු කියලා. ආ එහෙනම් මේ මොනවා කරන්නද නේද? ඉතින් මේ තෙමුණනේ එහෙනම් මේ හරි කියලා ඉතින් උන්වහන්සේ සිවුර මාරු කරගත්තා. දැන් උන්වහන්සේ දැන් උන්වහන්සේගෙන් ආනවා ඔබ වහන්සේ දැන් පැම්පාස් වුණානේ අපේ ආනනේ. ආ පැම්පාස් වුණානේ. මේක අර සිවුර ටිකත් ඕදලා දැම්මනේ. ඊයේ මොකද්ද උනේ? ඊයේ තෙමුණනේ වැස්සට. දැන් තැම්පාස් වෙනකොටත් ඉසමුදිනේ ඉඳලා යටිපතුලටම තිබුණා. දැන් ඊයේ සම්පූර්ණ තිබුණ එක බිංගංගලක්වත් නැහැ. සම්පූර්ණ තිබිලා. දැන් ඒකට උන්වහන්සේ තැම්පාස් වුණා කියලා පිළිගන්නවද? ඇයි? තෙමුණානේ. එහෙම එකක් උන්වහන්සේ ළඟ තියෙනවා. මේක තැම්පාස් වුණා නෙමෙයි. තෙමුණා. හැබැයි දැන් තැම්පාස් වෙනකොටත් තෙමුණා කියලා කියනවද? නැහැ. ඒක නෑවා. ඒ නෑවා කියන මානසිකත්වේ නාපු නිසා හම්බුණා. දැන් මෙතන නෑවේ නෑනේ. එහෙම අදහස බලාපොරොත්තු තිබුණ මේක ඉබේ නේ උනේ. ඒ නිසා නෑවයි කියලා පිළිගන්න. එයා කියන තෙමුණයි කියලා එකක් කියනවා. නෑවයි කියලා පිළිගන්න. ඒ තෙන් වෙන්නේ නෑ. හැබැයි ඇත්තටම එයා නාලා ඉන්නේ. අපි කියන බලන්නක වැස්සට තෙමිලා නාගෙන ඇවිල්ලා තියෙන කටි. එයාට තේරෙනවා. මේ නාගෙන ඇවිල්ලා. හැබැයි නාපු කෙනා කියනවා තෙමුණනේ ආම්බිරනේ. නෑවේ නැද්ද? නාන්නත් අදහසක් තියෙනවා. ආයි නාන්න එකක් ඉතුරු වෙලා නෑ. නාන්න මොකද? හොඳටම තෙමිලා පෙඟිලා ඇවිල්ලා ඉන්නේ. ආයි මොනව නාන්නද? නාලා ඉන්නේ. හැබැයි පිළිගන්නේ නාලා ඉන්න බව. එයා සම්මාදිට්ඨියෙන් දකිනවා ලෝකය. හැබැයි මේ දකින්නේ සම්මාදිට්ඨියෙන් කියන එක එයා පිළිගන්නේ. සම්මාදිට්ඨිය මේවා දකිනවා දකිනවා කියලා අමතිස්සෙම සම්මාදිට්ඨියම දකිනවා. එයා කියනවා මම සම්මාදිට්ඨිය මේ දවස්වල නියමයට දකින්නක මේ සිහිය වඩනවනේ. වඩනවා නෙමෙයි එයාට එම පේනවා. එයා ඉතාලිනවා මම මේ මේ මොකක්ද දකින්නවා. එයා දකින්න එයාගේ ඇස් අරිනකොට එහෙම තමයි පේන්නේ එයාට. හැබැයි ඒක තේරෙනවා එයාට. අද වැඩුවේ නෑනේ. අද පුරුදු අද සම්මාදිටියම නේද? එහෙනම් මේක මම දකිනවා නෙමෙයි මේම තමයි පෙනිලා තියෙන්නේ. අන්න ඵලයට ආවය. අර මාර්ගෙම ඉන්නවා. යා හිතන මම මේක වඩනවා එක නෑ. එහෙම තමයි යට පේන්නේ. හැබැයි ඒක එයා දන්නේ ඒ නිසා යා මාර්ගේ ඉන්නවා. හැබැයි අන්තිම මොහොතේ එයාට දැන් සීවි කල් වෙලා දැන් හැමදේම පොඩ පොඩ අඩු වෙලා දැන් ඔත්පල වෙනවනේ. අන්තිම මොහොතේ යාට දැන් හැයෙනවා. ආන්දුරනේ ඔබ වහන්සේ දැන් අපි හතල් මං වගේ කොච්චර මිනිස්සු අතහැරලා ගියාද බොරුවට කතන්දර කියන්න එපා. කට පියාගෙන ඉන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වෙන්වීම අපට බුදුහාඳුරු තෙන් වුණානේ දැන් ඕක කිව්වද? මට විතර මොකද? එතකොට තමයි යට තේරෙන්නේ මේ. දැන් මං සම්මා වාචා වැඩුවේ නැහැ සම්මා වාචා වෙන්න මං කතා කරලා තින්නේ. මේ කියන හැම දෙයක්ම හැයෙනකොට මම බැඳීමක් ඇති කරගත්තේ නැහැ නේද? මගේ සෝතේ උන්දලා තිබුණානේ. මේ හැම දෙයක්ම නිවැරදිව දැක්කනේ. එහෙනම් මේක තමයි මගේ ජීවිත කාලෙම තිබිලා තින්නේ. මේක මම දැනගෙන නැහැ. මම හිතන්නේ නිකන් මේම මම දකිනවා, මේම කතා කරනවා, මේම අහනවා, මේ විදිහට මම ඉන්නවයි කියලා මම එකක් වඩුවා. හැබැයි වඩන් දෙකක් තිබිලා නැහැ. ඒක තමයි තිබිලා තින්නේ මන් තුල. ටක් ගාලා ඵලයෙන් බිරිනවා පානවා. එහෙම නැත්තම් අකුවත් වෙනවා. අනාගාමි වෙලා රාත් මාර්ගයට යොත් එයා රාත් බෝධියෙන් පිරිනවම් පානවා. එහෙම නැත්තම් ඵලයෙන් යපුවත් වෙනවා. තෙමිච්ච කෙනා කවදාවත් පිළිගන්නේ නාලයි කියලා. හැබැයි ඇත්තටම යා නාලා ඉන්නේ. අවංකවම නාලා නායාගේ නාන්න දෙයක් නැහැ. හැබැයි ඒක කිව්වට පිළිගන්නේ නැහැ. හැබැයි නාලා ඇවිල්ලත් දැන් අනු ඉස්සෙල්ලත් සම්පූර්ණ තෙමිලා හිටියා. දැනුත් සම්පූර්ණ තෙමිලා. මේ දෙකේ වෙනස මොකද්ද? වෙනසක් නෑ. එහෙනම් දැන් මේකට නෑවයි කියලා මේකට තෙමුණයි කියලා කියන්නේ. මේක මං කැමැත්තෙන් කළේ නෑනේ. අන්න ප්‍රශ්නේ. දැන් මේක යා උවමනාවෙන් කරන නිසා මේක මම වඩනවා කියලා එක කල්ලන් ඉන්නවා. අර උවමනාවෙන් කරන එක අත්හැරියාම තමයි ආ දකින්නේ මේ ඔක්කොම හිබේ වෙනවා. මේ හිබේ වෙන එක මම පුරුදු කරලා තින්නේ. කැවෙන එක කාලා තින්නේ. කන්න නැතුව හිටියත් මේක කැවෙනවා. කැවෙන එක යා දකින්නේ කන එක නැවතුවාම. එතකොට යා ටක් ගාලා අර මාර්ගයේම ඵලයේ බවට පත් කරගන්නවා. දැන් කියන සම්මාවෙන් දකින්න එපා උදේ ඉඳලා අවස් වෙනකම්. ස්වාමිනි බෑනේ කොච්චර හිටියත් ඒක සම්මාවෙන් පේන. මිනිස්සු වලට සම්මාවෙන් තමයි පේන්නේ. <laughs> ඒ පේන එක මොකටද දකින්නේ? එහෙනම් එහෙම එකක් ඔව්. එතකොට එතනම ඵලයටපත් වෙනවා. උදේ දුන්නේ කමටහන අවශ්‍ය ඵලයටපත් වෙනවා. එමාර ගුරුවරයා දක්ෂ නම් ප්‍රඥා අධික නම් පුළුවන් මාර්ගින්න කෙනාව නිකන් ඕම නිකන් අනිත් පැත්තට පෙරලා රොටි අනිත් පැත්තට පෙරලනවා වගේ අන පිට පෙරලන ටක් ගාලා ඵලයට එනවා. මාර්ගයේ එයාත් දන්නේ නැත්නම් ගුරුවරයා දක්ෂ නැත්නම් අවසාන මරණ මොහොතේ තමයි මේක තේරෙන්නේ. අයි මරණ මොහොතේ වඩන්නේ නැහැ. ඒ අන්තිම මොහොතේ අත්හරිනවා. ආයස්කල්ප අත්හරිනවනේ. එයා අදාසක් නැහැ ජීවත් වෙන. අදාස ජීවත් වෙන අදාස අත්හැරනකොට අර වඩන එක පුරුදු කරනකොට ඔක්කොම අත්හැරෙනවා. එතකොට යාට තේරෙනවා දැන් මම වඩන්නේ නැහැ. මේක ඉබේ වැඩ නම් මේක ඉබේ වෙනකක් තමයි මම මේ නඩත්තු කරලා තියෙන මං වාගේ මෝඩෙක් කියලා ඵලයෙන් අපවත් වෙනවා. අවසාන මොහොත ඵලයෙන් තමයි අපවත් වෙන්නේ. ඒ ආයස්කල්ප අත්හරිනකොට යාට වැඩේ තේරෙනවා. ගුරුවරයා දක්ෂ නම් කල්ලාතියට තේරුම් කරලා යා ඵලයට වටනවා. ඒකයි අර මේ වඩපු කෙනෙක් ලං ඉන්න ඕනේ කියන්නේ. එහෙම නැත්නම් දෙදෙනාම තියෙනවා. අන්දේ කන්දේකට මඟ පෙන්වන්න බෑනේ. එහෙම පෙන්වුවොත් මොකද වෙන්නේ? අරයා වැටෙන වලේ මෙයාත් වැටෙනවා. දෙන්නම වලේ වැටෙනවා. එහෙනම් ඇස් පේන කෙනෙක්ගෙන් තමයි පාර ආගන්න ඕනේ. එතකොට තමයි හරියට පාර කියන්නේ. සද්ධානුසාර පුද්ගලයා කියලා කියන්නේ අනිත් අයගේ ಗುಣවලට සංවේග වෙන එක නා. සද්ධානුසාරය. ධම්මානුසාරය කියලා කියන තමන් තුළ පවතින ಗುಣවලට සංවේදී වෙන කෙනා. සරල විග්‍රහය. දැන් බුදුහාමුදුරුවෝ ගුණ දැකලා කෑගල සාදු කියන අනුන්ගේ ගුණ වලට මේ සංවේදීන. එයා සද්ධානුසාරී. ඒ ಗುಣ මගේ ළඟත් තියෙනවා. ඔව් මමත් ඒ මාර්ගේ තමයි. ධම්මානුසාරී කියන. එයාගේ ಗುಣ වලට විතරයි එයා කම්පා වෙන්නේ. අනුන්ගේ වලට කඩේ යන්නේ. බුදු ಗುಣ කියනකොට අඬන්නේ නැහැ. එයාගේ ಗುಣ කියනකොට අඬනවා එයා. ඇයි? ඒවා එයා ළඟ තියෙනවා. දැන් මේක පිටුපන්සියක පොතකින් ලියන්න පුළුවන්. ඒ පොත කියන කෙනාට මේ ධර්මානුසාරී මේ සද්ධානුසාර දෙක පැටලිලා ඌට වෙනම ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ මේකක් නැහැ කියලා කියනයි. ඒක රට පටලවන්නේ. සරලවයි. අනිත් අයගේ ಗುಣවලට කම්පා වෙනවන සංවේදී වෙනවන එයා සද්ධානුසාරී. ඇහෙනකොට හඬනවා, කෑ ගන්නවා. තමන්ගේ ಗುಣවලට එයා සංවේදී වෙනවනම් ධම්මානුසාරී. එයා ඵලයට තමයිපත් වෙන්නේ. හැබැයි ඵලයටපත් වෙච්ච එක ඵලය කියලා පිළිගන්නේ නැතුව ඒක වඩනවා. ඵලයේ වඩන මොඩෙක් ඉන්නවද? හැබැයි එයා වඩනවා. හැබැයි අන්තිම මොහොතේ තේරෙනවා මේක ඉබේ තියෙන එක මේ වඩලා තියෙන්නේ කියලා. ඒ දෘෂ්ටිය ගැලවිච්ච ගමන් ඒ මාර්ගෙම ඵලය. අර එක භාවනා ශාලාවක භාවනා කරන්න ගොඩක් ගී මාත්‍යය තමයි එතන මේ කමටහන් දෙන්නේ. එතකොට ගොඩාක් ගෑනු කට්ටිය පිරිමි කට්ටිය ඔක්කොම ඇවිල්ලා කොහොම හරි තරුණ කට්ටිය වැඩිපුර ඉන්නවා. කොල්ලෙක් එක ගෑනු ළමයි දිහා බලන් ඉන්නවලු. බලනකොට එයා බැඳලා. මාත්‍ය පිටිපස්සෙන් ඉඳලා තිනවා. මේම ඔළුවට අත ගෑවම ඇරුණා පටාරි ගාල එකක් දීලා තිනවා. දීලා කිව්වලු මොකද්ද මිනිස්සු මගේ ගෑන් ළමයා දිහා සීයෙන් බලාගෙන හිටියා. කිව්වම ගුරුවරයාත් එක්ක අඳුනවලු. ඒක එළිය ගිහින් බලපන් කියලා වල ඇතුලේ බලන්න එපා කියලා. දැන් බලන්න. ඒ සීයෙන් බලන එක ප්‍රශ්නයක් නේද? සීයෙන් බලන්න. ඒ කියන්නේ අපි කාන්තාවක් දිහා 100න් බලනවා කියන්නේ <laughs> ඒත් පස්සේ තියෙනවා. අයියා 100න් බලන්නේ ඒ ඒ වමනාව තියෙනවා. ඒ වමනාව දැක්කේ නෑ. ඒක හැදුවේ නෑ. ලස්සන නිසා එහෙම නැත්නම් කාමයක් තියෙන නිසා තෘෂ්ණාවක් තියෙන නිසා බලාපොරොත්තුවක් තියෙන නිසා තමයි බලන්නේ. ඒ අරු ටික දැක්කේ නෑ. අපි අරක විතරයි දැක්කේ. 100න් බලන්න ඕනේ. ඇත්තටම එයා යථාර්ථය දන්නවනේ එයාට බලන්න මොකක්ද නෑ ලෝකේ 100න් 100න් බලන්න මොකුත් නෑනේ ලෝකේ මොකද්ද 100න් බලන්න තියෙන්නේ පුද්ගලයේ සත්‍යයක් නැත්තම් මේ ලෝකේ තියෙන බඩු මුට්ටු ඔක්කොම නිකන් අණු වල එකතුවක් නෑ ඇත්තටම මේ එකක් නැත්තම් ලෝකේ මොනවද බලන්න තියෙන්නේ ඒක දන්න කෙනා බලන්නේ ඒක දන්නේ නැති නිසා තමයි මෙයා බලන්න ඕනේ වෙන ක්‍රමයක් නෑ 100න් බලනවා 100න් බලලා ගුටි කනවා ලෝකේ කිසිම දෙයක් බලන්න දෙයක් නෑ ඒක ගොඩාක් අර ප්‍රඥාව වැඩි කෙනෙකුට විතරයි ඒක බලන්න පුළුවන්. සිතවිල්ලක් ඇදෙන එක. ඇදෙන්න සූදානම් වෙන එක. ඇදෙන්න කලින් හේතු සැකසෙන එක. ඒ හැම එකක්ම මේ ගොඩාක් ප්‍රඥාවදික කට්ටියට ගෝචර වෙන එකක්. සාමාන්‍ය අපිට මේ සිතවිල්ල හැදෙනකොට දැනගත්තොත් ඇති. ඉතනවා ඒ ඉතනකොටම ඒකත් එක 100ක් තියෙනවා. ඉතනට આવොත් ඇති. හැබැයි ඒකට අර හැම එකක්ම 100ෙන් දැකලා දැකලා දැකලා දැකලා ඒ හැම දෙයක්ම 100ෙන්ම යවන්න ඕනේ. පේනවා, හැවෙනවා, හැඟෙනවා, සිතෙනවා කියන එක. එතකොට සමහර විට පෙනිලා තප්පර පාකින් විතර තමයි ඒක ටක් ගාලා 100ට අහු වෙනවා. හැබැයි තප්පර පාක පොඩි වෙනසක් තියෙනවා. ඒක අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා පේනකොටම 100න් තමයි පේන්නේ. ඇයෙනකොටම 100න් තමයි. එතකොට යාගේ වැඩ ගොඩාක් දුරට අඩුයි. එයා ආර්ය જાති ඉපදිලා. ඇයි? හැම දෙයක්ම 100ෙන්ම නම් ඇයෙන්නේ 100ෙන්ම නම් පේන්නේ දැනෙන්නේ හැඟෙන්නේ දැන් එයාගේ භාවය ගොඩක් දුරට නැවතිලානේ 100න් තමයි මාර්ගඵල තීරණය වෙන්නේ. කොච්චර දුරට මේ ගනුදෙනුවත් එක්ක 100 පවතිනද ඒ ප්‍රතිශතයට අනුව තමයි ඵලයේ තීරණය වෙන්නේ.